විද්‍යා විමුක්තිං පරිපූර්ණති තී ශ්‍රද්ධාවන්ත පින්වත්නි අපේ ආනාපාන සති සූත්‍රය මුල් කරගෙන එතකොට මේ භාවන වැඩසටහන දිගට කරගෙන යනවා. අපි මේ වෙනකොට ආනාපාන සති සූත්‍රයේ කොටස් තුනක් සම්බන්ධයෙන් විශේෂයෙන් අවධානය යොමු කරලා තියෙනවා. බුදුරජාන් වහන්සේ අපි මාතෘකා වශයෙන් තබාගත් පාඩේදී කියලා කියන්නේ මේ ප්‍රකාශ කරන්නේ ආනාපාන සති භික්කවේ භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. මහණෙනි මෙන්න මේ ආනාපාන සති භාවනාව කෙනෙක් වඩනවා නම් බහුලීකృత කරනවා නම් ඒක මහත්ඵලයි මහානිසංසයි. කියලා තමයි බුදුරජාන් වහන්සේ එතකොට ආනාපාන සතිය කමඨහනක් වශයෙන් දෙන්න මේ පටන් ගන්නෙ. එතනින්ම තියෙන එක්තරාන්දමකින් වර්ණනාවක් ඒ බඳුම වරණාවක් ඇත්තටම සතිපට්ඨාන සූත්‍රයේ සම්බන්ධිනුත් බුදුරජාන් වහන්සේ කරනවා. ඒ කායනය ඒ කායනෝ යම් භික්කවේ මග්ගෝ සත්තානං උසුන්දියා ශෝක පරිද්දවාණං සමතික්කමා. ඔය විදිහට බුදුරජාන් වහන්සේ මේ ඒ කායන මාර්ගයේ සතිපට්ඨානයේ බව පෙන්ලත් දෙනවා. දැන් මෙතෙන්දී මේ දෙකේම හරි ලස්සන ගැළපීමක් තියෙනවා. මොකද මේ සතර සතිපට්ඨානයම ඒ ඒකායන මාර්ගයම ඒ සත්වයන්ගේ විසුද්ධිය පිණිස තියෙන ඒ ක්‍රමයම කොහොමද මේ ආනාපාන සතිය හරහා ඉෂ්ට කරගන්නේ කියන කාරණාව තමයි එතකොට පැහැදිලි කරලා දෙන්නේ. එතකොට අපි මේ වෙනකොට පොඩ්ඩක් මතක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්නන අනුපිළිවෙල මුලදී පෙන්වන්නේ ඊටාම සරලව සතෝ වාස සති සතෝ පස්ස සති කියලා. කෙනෙක් අතීතයේ පැටලලා ඉන්න හිත අනාගතයට දුවන හිත මේ ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියම පාවිච්චි කරලා වර්තමානයට ගන්නවා. එතකොට එකාතකින් කියන්න තියෙන්නේ අපේ සාමාන්‍යයෙන් අපේ හිත හරිම වික්ෂිප්ත මනසක් වඳුරු මනසක් තියෙන්නේ. එක අරමුණක තිබිලා කොහොමත්ම මේ පුහුණුවක් නැහැ. ඒ වගේමයි සරල බවක් ඒ තරම් අගේ කරන්නෙත් නැහැ. ඒ වගේමයි වර්තමානයේ රැඳෙන්නෙත් නැහැ. නිරන්තරයෙන්ම හරිම ව්‍යාකූල, හරිම වික්ෂිප්ත, විසිරිච්ච මනසක් තමයි තියෙන්නේ. ඉතින් ඒකට අතීත සිතුවිලි ඔස්සේ යාමක් නැත්නම් අතීත සිදුවීම් ඔස්සේ යාමක් මතකයන් ඔස්සේ යාමක් එහෙම නැත්නම් අනාගත බලාපොරොත්තු ඔස්සේ යාමක් සැලසුම් ඔස්සේ යාමක් තමයි සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා අපිට මුලින්ම මූලික පියවරක් වශයෙන් මේ වර්තමානට හිත ගන්නවා කියන එක කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒකටත් උපයෝගී කරගන්න පුළුවන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම. මොකද ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය අතීතයේ සිද්ධ වෙන්නෙත් නැහැ අනාගතයේ සිද්ධ වෙන්නෙත් නැහැ. ඒක මේ මොහොතේ සිද්ධ වෙන ක්‍රියාවලියක්. මොකද මේ කය නිරන්තරයෙන්ම වර්තමානයේ තමයි ජීවත් වෙන්නේ. කයට බෑ අතීතයට ගිහිල්ලා ජීවත් වෙන්නවත් අනාගතයට ගිහිල්ලා ජීවත් වෙන්නවත්. කය නිරන්තරයෙන්ම වර්තමානයේ ඒ ඒ හේතුන්ට අනුකූලව එයා එතන එතන ජීවත් වෙනවා. එතකොට ඒ කයේ තියෙන ඒ වර්තමානයේ ජීවත් වෙන ස්වභාවයම ඒකේ ස්වභාවයක් වශයෙන් සිද්ධ වෙන ඒ අනිච්චානුගත ක්‍රියාවලියක් වශයෙන් සිද්ධ වෙන ඒ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියම අපි උපයෝගී කරගන්නවා වර්තමානට හිත ගන්නත්. එතකොට ආනාපාන සතියේ තියෙන ඊටාම විශේෂ වාසියක් තමයි. එතකොට මේ කය විසින්ම වර්තමාන අරමුණ අපිට සපයලා දෙනවා. ඒකට අපි අමුතුවෙන් වෙහෙසෙන්න අරමුණක් සකස් කරන්න උවමනා නැහැ. કૃතිමව අරමුණක් එළියෙන් ගන්න අවශ්‍ය නැහැ. කය විසින්ම වර්තමාන අරමුණ නිරන්තරයෙන්ම සපයලා දෙනවා. එතකොට මේ නිරන්තරයෙන් නොමිලේ ලැබෙන ඒ අරමුණ අපි පාවිච්චි කරනවා පුළුවන් තරම් වර්තමානට හිත ගන්න. ඔන්න අපි වර්තමානට හිත ගත්තා. දැන් ඔන්න හිත අතීතේත් නැහැ අනාගතේත් නැහැ. ඔන්න දැන් වර්තමාන සිතුවිල්ලේ තියෙන. නැත්නම් වර්තමාන ආස්වාස ප්‍රසවාසයේ තියෙනවා. දැන් එහෙම ආස්වාස ප්‍රසවාසයේ දැන් හිත තියෙනකොට තමයි යන්න තව පොඩ්ඩක් ගැඹුරකට යන්න තියෙන්නේ. එතෙන්දී ඔන්න අපි මේ දෙක අතර තියෙන වෙනසක් ආස්වාසයේ තියෙන සියුම් ලක්ෂණ ප්‍රසවාසයේ තියෙන සියුම් ලක්ෂණ තේරුම් ගන්න යනවා. එතකොට ඔන්න අපේ තියෙන හැකියාව තව ටිකක් වර්ධනය වෙනවා. දැන් වර්තමානට හිත පැමිණියා පමණක් නෙමෙයි ඉන් එහාට අපි අපේ හැකියාවන් වර්ධනය කරනවා. කුසලතාවයන් වර්ධනය කරනවා. එතෙන්දී අපි හිතමු එයාට දැන් ආස්වාසය සිසිල්ල වැටෙනවා ප්‍රස්වාසය උණුසුම වැටෙනවා. ඔන්න දැන් දෙකේ යම් වෙනස්කම් හඳුනාගත්තා. ඒතර එක අතකින් අපි දැන් මෙතන ආස්වාසයත් ප්‍රස්වාසයත් ගැන විමසා බැලීමක් කරනවා. හොඳට නුවණින් බැලීමක් කරනවා. හොයලා බලනවා මොකද්ද මෙතන ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ. පොඩි කුතුහලයක් තියෙනවා. ඒතර කුතුහලයේ මිශ්‍ර හැඟීමකින් සොයනා සුළුව දැන් මේ ආස්වාසය දිහා ප්‍රස්වාසය දිහා බලනකොට කෙනෙකුට එතකොට මේ දෙක අතර තියෙන වෙනස්කම් වැටහෙනවා. දැන් එතනිනුම් අපි තවත් ටිකක් සතිය දියුණු කරගත්තා, දියුණු කරගත්තා. සම්පජඤ්ඤය දියුණු කරගත්තා. ඊළඟට තවත් ටිකක් එහාට බුදුරජාන් වහන්සේ එක්කන් යනවා. ඔන්න පළමු පියවර වශයෙන් දීගං වාස සන්තෝ දීගං අසසාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අසතාමීති පජානාති කරන පියවර දෙකක් පෙන්නනවා. එතකොට මේ ආස්වාසයත් ප්‍රස්වාසයත් එකිනෙකට වෙනස් වගේම ළඟ තියෙන ආස්වාස දෙකක් ළඟ තියෙන ප්‍රස්වාස දෙකක් 100%ක් එකිනෙකට සමාන නොවි සියුම් සියුම් වෙනස්කම් ඔන්න දැක ගන්න හම්බ වෙනවා. එතකොට මේ ආස්වාස දෙකක් අතර එහෙම නැත්නම් ප්‍රස්වාස දෙකක් අතර තියෙන මේ සියුම් වෙනස්කම් දැක ගන්න හම්බ වෙනවා කියන්නෙම සෑහෙන්න දැන් එකඟතාවයක් තියෙන ඒ වගේම සෑහෙන්න වර්තමානයේ ජීවත් වෙන වර්තමානයේ පවත්වන්න පුළුවන් සෑහෙන කාලයක් තිස්සේ එක අරමුණක රඳවන්න පුළුවන් සියුම් සතියක් තියෙන සම්පජඤ්ඤයක් තියෙන හිතක්. <clears throat> ඒක ඔන්න තව ටිකක් එහාට ඊළඟ පියවරි දෙකක් යනවා. සබ්බකාය පටිසංවේදී අස්ස සිසාමිති සික්කති කියලා. එතෙන්දී තවත් පොඩ්ඩක් මේ ආස්වාසයම තව විස්තරාත්මකව බලන්න උත්සාහත් වෙනවා. එතකොට එතකොට කෙනෙකුට යෝගාවචරයට හම් වෙනවා මේ ආස්වාසය එක පාටම පටන් ගන්නව නෙමෙයි ඊටාම සියුම්ම පටන් ගන්නවා ක්‍රමානුකූලව දැනීම වර්ධනය වෙනවා. ඊට පස්සේ නොදැනී යනවා. සම්පූර්ණයෙන්ම අවසන්ලා යනවා. කෙටි විරාමයකට පස්සේ ඔන්න ප්‍රස්වාසය පටන් ගන්නවා. ඊටාම සියුම්ම පටන් අරගෙන දැනීම වර්ධනය වෙලා ඊළඟට සම්පූර්ණයෙන්ම නොදැනී යනවා. ආයෙත් කෙටි විරාමයකට පස්සේ ආස්වාසය පටන් ගන්නවා. ඉතින් මේ විදිහට මුළු ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේ සම්පූර්ණ ක්‍රියාවලියම දැක ගන්නාසුළු ඔන්න යෝගාවචරයා දැන් භාවනාවේ යෙදෙනවා. දැන් එයාට මේ කටයුත්ත සාර්ථකව කරන්න බෑ හිතේ වෙන වෙන අරමුණු තියෙනවා හිත අතීතයට යනවා නම් අනාගතයට යනවා නම් මේක කරන්න බෑ. ඒ නිසාම බොහොම හික්මීමෙන් යුක්තව සාවධානව හරියට ඉඳිකට්ටකට නූලක් දානවා වගේ හරිම පරිස්සමෙන් දැන් මේ වැඩේ කරගෙන යනවා. එතකොට අන්න යෝගාවචරයටත් තේරුම් යනවා. මේ ආස්වාසය සියුම්ම පටන් ගන්න හැටි, වෙනස් වෙන හැටි, නැති වෙලා යන හැටි. ප්‍රස්වාසයේ සියුම පටන් ගන්න හැටි වෙනස් වෙන හැටි නැති වෙලා යන හැටි. ඊළඟට මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න හුස්ම රැල්ලම අපිට තවත් අභියෝගයක් ඉදිරිපත් කරනවා සියුම් වෙනවා මේ හුස්ම රැල්ල තවත් දුරට ඒ කියන්නේ අපි සියුම් කරනවා නෙමෙයි හුස්ම රැල්ල විසින්ම සියුම් වෙනවා දැන් මේ අරමුණ විසින්ම හරිම පුදුමාකාර විකාශනයක් සිද්ධ වෙන්නේ විකාශයක් සිද්ධ වෙන්නේ පෙළ ගැසීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒක අපේ දැන් තවත් කුසලතාවයක් හැකියාවක් වර්ධනය කරන්න වෙනවා මේ සියුම් හුස්ම රැල්ල තේරුම් ගන්න, දැක ගන්න. අපි තවත් බොහොම සූක්ෂමව මේ දිහා බලන්න බලන්න. දැන් මෙයා තවත් නොපෙනී නොපෙනී යනවා. දැන් අපිට කලින් නම් ටිකක් ගොරෝසු අරමුණක් අවශ්‍යයි හිත වර්තමානයට ගන්න. ඒ නිසා අපි වම දකුණ කියලා, ඔසවනවා තබනවා කියලා, ඒ දැනෙන ස්පර්ශයට හිත තියලා ඒ හොඳට ඒ අරමුණ තුල හිත නංවලා හිත ඒ තුලටම යොමු කළා තමයි හිත යන්තම් වර්තමානයට ගත්තේ. හැබැයි ඒක වර්ධනය වෙලා වර්ධනය වෙලා දැන් හොඳට හිත හැදීගෙන එනකොට වර්ධනය වෙලා එනකොට දියුණුලා එනකොට දැන් අරමුණ සියුම් වෙලා ඔන්න නොපෙනී යන මට්ටමක් නැත්නම් අරමුණ ඊටාම සියුම් භාවයටපත් වීමක් සංසිඳීමටපත් වීමක් සිද්ධ වෙනවා. ඒත් හිත එහෙ මෙහෙ යන්නේ නැතුව අනාගතයට යන්නෙත් නැතුව අතීතයට යන්නෙත් නැතුව අරමුණ ගොරෝසු කරන්න යන්නෙත් නැතුව අපි ඒ සියුම් භාවය තුලම හිත පවත්වනවා. පස්සම් භයං කාය සංඛාරං අස්ස සිසාමීති සික්ඛති. කියලා බුදුරජාන් වහන්සේ ඔන්න හතරවෙනි පියවර ඉදිරිපත් කරනවා. එතකොට අපි තේරුම් ගන්න තියෙන්නේ දැන් මේ එක්තරා අන්දමක මේ අරමුණ හරිම ලස්සනට විකාශය වෙලා ගියා. අපිත් ඊට අනුරූපීව අපේ තියෙන හැකියාවන් හොඳින් දියුණු කරගත්තා. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් ඔන්න මේ හොඳට තැම්පත් වෙච්ච කයක් තැම්පත් වෙච්ච ආශ්වාස ප්‍රශ්වාස ක්‍රියාවලියක් හටගත්තා. ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ওই විදිහට තැම්පත් වෙනවා කියන්නෙම අපේ මුළු කයම හොඳට දැන් තැම්පත් වෙලා තියෙන්නේ. කය හොඳට පස්සම්බනේ වෙලා තියෙන්නේ. කය හොඳට සංසිඳිලා නම් අනිවාර්යයෙන්ම හිතත් සංසිඳිලා. දැන් කයත් බොහෝම සැහැල්ලුයි, සිතත් බොහෝම සැහැල්ලුයි. දැන් යෝගාවචරය ඊටාම සංසිඳුණු මට්ටමක්, සැහැල්ලු මට්ටමක්, සුවදායි මට්ටමක් භුක්ති විඳිනවා. ඔය සෝදායි මට්ටමේ යම් යම් අවස්ථාවන් වලදී ඊළඟට ඔන්න රැලි එනවා වගේ දැනෙනවා රැල්ලක් ඇවිල්ලා යනවා වගේ දැනෙනවා නැත්නම් එක පාට ඇඟ කිලිපොලා යනවා වගේ දැනෙනවා මුළු ඇඟම නිකන් තෙමාගෙන යනවා වගේ දැනෙනවා ඔය වගේ විවිධාකාර සුඛ වේදනාවන් මතුවෙන්න පුළුවන් බව ඔන්න බුදුරජාන් වහන්සේ ඊළඟ පියවරේදී පෙන්ලා දෙනවා පීති පටිසංවේදී අසසිසාමීති සික්ඛති දැන් මේ සියල්ලම වේදනාවේ සුඛ වේදනාවේ ස්වභාවයන්. ඉතින් අපිට සාමාන්‍යයෙන් හුරු භවනාවේදී සමහරලාට දුක් වේදනාවන් නිරීක්ෂණය කළා වෙන්න පුළුවන්. නමුත් දැන් ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ මතක් කරලා දෙනවා මේකේ හොඳට හුස්ම රැල්ල සංසිඳලා හිත ඒකාග්‍ර වෙලා, තැම්පත් වෙලා, නීවරණ යටපත් වෙලා හොඳට මේ අරමුණ තුළ නිස්කලංකව ඉඳීම හරහා අපිට කායික සෝයක් දැනෙන්න පුළුවන්. මේ වගේ ඊටාම සියුම් සියුම් ප්‍රීති ස්වභාවයන් මතුවෙන්න පුළුවන්. මේ ඔක්කොම එතකොට තේරුම් ගන්නවා යෝගාවචරය මේවා හුදු වේදනාවේ ස්වභාවයන්. මේ හැම දෙයක්ම එනවා යනවා. ඉතින් මේ ස්වභාවය තේරුම් ගනිමින් ඔන්න එයා භවනා කරනවා. එතකොට ඒ එන එකකටවත් අහු වෙන්නේ නැහැ. ඒවා එන යන බව තේරුම් ගන්නවා. ඒ අතර එක්තරාන්දමක මධ්‍යස්ථ භාවයක් අපේ හිතේ දියුණු කර ගන්නවා. උපේක්ෂාවක් වඩා ගන්නවා. මොකද සාමාන්‍යයෙන් අපේ හිතේ ස්වභාවය තමයි උපේ මේ සැප වේදනාවට ඇලෙන එක. ඒක තව තව ඉල්ලන එක. ඒක තව පුළුවන් නම් පොඩ්ඩක් හරි වෙලාවක් පවත්ව ගන්න උත්සාහත් වෙන එක. නමුත් දැන් උපේක්ෂාවත් වර්ධනය වීම හරහා ඇත්තම සිද්ධ වෙන්නේ මේ විවිධාකාර ඊටාම සුන්දර අත්දැකීම් ලබනවා සුඛ වේදනාවන් ලබනවා නමුත් ඒ එකක්වත් ඉන් එයා පවතිනවට වඩා ඉන්නේ කියලා ආයාචනා කිරීමක් ප්‍රාර්ථනා කිරීමක් ඇත්තෙත් නැහැ පවත්වන්න වැඩියෙන් එයාව පවත්ව ගැනීම මේ ගැනීම සඳහා උත්සාහයක් ඇත්තෙත් නැහැ ආයෙත් ඒ වගේම එකක් එන්න කියලා ප්‍රාර්ථනා කරන්නෙත් නැහැ. ආවොත් බලාගත්තා එයාට කැමති විදිහට හැසිරෙන්න ඉඩ හැරියා ගියා. අන්න ඒ වගේ ඔන්න මධ්‍යස්ත භාවයක් දැන් යෝගාවචරය දිනු කරනවා. <clears throat> එකක්වත් ආවේ නැත්නම් බොහොම ඒත් සුවසේ සංසිඳිලා තෘප්තිමත්ව ඉන්නවා. ඒ තෘප්තිමත් භාවයේම වර්ධනය වෙලා ඔන්න සුඛපටි සංවේදී අසසිසාමිති සික්ඛති කියලා කායික වශයෙන් මානසික වශයෙන් භුක්ති විඳින නිර්ාමිස සුවයක් බුදුරයන් වහන්සේ ඔන්න ඊළඟ පියවර වශයෙන් ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ හයවෙනි පියවර වශයෙන් බුදුරයන් වහන්සේ ඔන්න වේදනානුපස්සනාවේම තවත් කොටසක් පෙන්නනවා. අපිට ඇතුළතම සංසිඳීමක්, ඇතුළතම තෘප්තිමත් භාවයක්, ඇතුළතම සතුටක්, ලද දෙයින් සතුටු වීමක්. මේ භාවනාව හරහා මොකක්වත් ඉල්ලන්නේ නැහැ දැන්. මේ තියෙන தත්වේම ප්‍රමාණවත් කියලා සලකනවා. දැන් හැබැයි මේ එන්නේ සෑහෙන්න කය සංසිඳිච්ච මට්ටමක් හුස්ම රැල්ල සංසිඳිච්ච මට්ටමක් හිත බොහොම සංසිඳිච්ච මට්ටමක් ඒ සංසිඳීම ප්‍රමාණවත් කියලා සලකනවා. මේ தત્ත්වය ප්‍රමාණවත් කියලා සලකනවා මොකක්වත් තණ්හාවෙන් ඉල්ලන්න යන්නේ නැහැ බලාපොරොත්තු වෙන්න යන්නේ නැහැ ප්‍රතිඵල අපේක්ෂාවක් නැහැ මේ තුලම ඔන්න හිතේ සුවයක් සැහැල්ලුවක් සැනසීමක් සියල්ල ලැබුණා වගේ හැඟීමක් ඇතුළතම තෘප්තිමත් භාවයක් ඔන්න හට ගන්නවා එතකොට මේ යුගයත් යුගයත් බුදුරජාණන් වහන්සේ කියන මේකත් වේදනාවේම ස්වභාවයක්. සුඛ වේදනාවක්, සැප වේදනාවක්, සැහැල්ලුවක් කියලා කියන්නේ සැප වේදනාවේ ස්වභාවයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා චිත්ත සංඛාර පරිසංවේදී අසසි සාමිති සික්කති කියලා ඊළඟ පියවර. දැන් වේදනා විවිධාකාර විදිහට එන්න පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් යම් යම් වේදනා ස්වභාවයන් පටන් ගන්නවා එයාම පටන් ගන්න එයාම ඉවරලා යනවා සමහරවිට මුළු කයටම දැනෙනවා. සමහරවිට සුඛ පැත්තෙන් වෙන්න පුළුවන්, තැම්මලාට දුක් පැත්තෙන් වෙන්න පුළුවන්. හරියට නිකන් මුළු කයම සම්බාහනය කරනවා වගේ. කයම කිලිපොලා යනවා වගේ. ඊටම ආවේනික රටාවකට පටන් ගන්නා විවිධාකාර ස්වභාවයන්. ඉතින් අපි ඒකටත් වෙන්න ඉඩ හැරලා කයට ඕන දෙයක් වෙන්න ඉඩ හැරලා බොහෝම උපේක්ෂාවෙන් ඔන්න වෙන්න ඉඩ හැරලා බලනවා. එතකොට අන්න ඒ වේදනාවත් සමනය වෙලා යනවා. එතෙන්දත් අපි තේරුම් ගන්න මේ වේදනාත් අනිත්‍යයි. මේවත් මේ එනවා යනවා. ඇත්තටම ඒ අනිත්‍ය ස්වභාවයෙන් බැලීමම තමයි ඇත්තටම ධම්මානුපස්සනා මට්ටමේදී තව තව හොඳට විස්තර වෙන්නේ. ඉතින් මේ හැම එකකටම මේ ධම්මානුපස්සනා කොටස් ඇත්තටම ඇතුළත් කරන්න පුළුවන්. කෙසේ නමුත් ඊළඟට බුදුරන් වහන්සේ කියනවා දැන් මේ මේ එකකටවත් අහු වෙන්නේ නැතුව ඔන්න යන්න ඉඩ හැරියානම් සමනය වෙන්න ඉඩ හැරියානම් එතකොට මෙන්න මේ වේදනා සංඥා කියන දේවලුත් සමනය වෙනවා. පස්සම් භයං චිත්ත සංඛාරං අසසිසාමීති සික්ඛති. විවිධාකාර සංඥා වුණත් එන්න පුළුවන්. අපේ ෘචි අරුචිකම් අනුව හිතේ নানা ප්‍රකාර රූප පේන්න ඉඩ තියෙනවා, සද්ද ඇහෙන්න ඉඩ තියෙනවා. ගඳ සුවඳ දැනෙන්න ඉඩ තියෙනවා, ස්පර්ශයන් දැනෙන්න ඉඩ තියෙනවා. නමුත් රැවටුනොත් ඔන්න අපි නොමග යනවා. අපි ඒවට වටිනකමක් දුන්නොත් ඔන්න නොමග යනවා. ඇතම් වෙලාවට මේ ඉදිරිපත් වෙන සංඥා හරිම ප්‍රියජනකයි. ඊටාම සිත් ගන්නා සුළුයි. ඊටාම වටිනවා කියලා අගයක් තියෙනවා කියලා හිත කියනවා. නමුත් අපි ප්‍රඥාවන්තව තේරුම් ගන්නවා මේවා හිතේ ආපු මිරිඟුවක් වගේ ස්වභාවයක්. මේවා තුල ඇත්තටම වතුර නැහැ. මේක හුදු මිරිඟුවක්. මේක පස්සේ ගියොත් අපි මුලා වෙනවා. කියලා අපි කොයි තරම් සද්ද ඇහුණත් දෙවි කෙනෙක් කතා කළත්, බ්‍රහ්මෙක් කතා කළත්, මියගිය අම්මා තාත්තා කතා කළත්, ආච්චි සීයා කතා කළත් ඒ එකක්වත් ගණන් ගන්න නැහැ. ඒවා හුදු සංඥා පමණයි. ඊළඟට රූප පෙන්වනවා කියලා බුදුරජාන් වහන්සේ පෙන්ුණත්, ජයශ්‍රී මහ බෝධිය පෙන්ුණත්, රුවන්වැලිසෑය පෙන්ුණත්, දෙවි කෙනෙක් පෙන්ුණත්, මියගිය අම්මා තාත්තා පෙන්ුණත්, කවුරු පෙන්ුණත් හුදු සංඥා පමණයි. ඔන්න හිත සංඥාවන්ගෙන් පුළුවන් තරම් මුදව ගත්තා. බුදුරජාණන් නැවතත් මේ ඍජුව දැනෙන අත්දැකීමක් වන ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියේම එම නැත්තම් දැනෙන වේදනාවන් වලම හිත පවත්වන්න උත්සාහත් වෙනවා. ඒ හරහා ඔන්න සංඥාවන්ගෙනුත් අත මිදුණා. ඒ හරහා තමයි මෙන්න වේදනා සංඥාවනුත් සෑහෙන දුරට පස්සම්බනේ වෙන්නේ, තැම්පත් වෙන්නේ. ඊළඟට බුදුන් වහන්සේ කියනවා දැන් මේ වෙනකොට කය හොඳින් සංසිඳිලා, හුස්ම රැල්ලත් හොඳින් සංසිඳිලා, කය පිනවමින් ආපු විවිධාකාර ප්‍රීති ස්වභාවයනුත් සංසිඳිලා ඊළඟට විවිධාකාර වේදනා ස්වභාවයනුත් සංසිඳිලා සංඥා ස්වභාවයනුත් අහු වෙන්නේ නැති අහු උනේ නැති නිසා අපිව අතහැරලා ගිහිල්ලා දැන් එකාතකින් ඉතිරිලා තියෙන හිත පමණයි අවධානය යොමු කරන්න දැන් හිත තමයි තියෙන්නේ අන්න බුදුරජාන් වහන්සේ ඊළඟ පියවර වශයෙන් පෙන්නනවා චිත්තානුපසනා කොටසක් චිත්තපටි සංවේදී අසසිසාමීති සික්ඛති. දැන් අපි ඔන්න හිත දිහා බලනවා. හිත දිහා බලද්දී දැන් අපි සෑහෙන සෝදානමකින් තමයි හිත දිහා බලන්නේ. මොකද මේ වෙනකොට අපේ දියුණු වෙච්ච සතියක් හොඳට වැඩිච්ච සම්පජඤ්ඤයක් සෝදානන් ශරීරයක් දැන් අපිට තියෙනවා. දැන් අපි ඔන්න සෝදානන් ශරීරෙන් මේ හිත දිහා බලනවා. දැන් මේ හිත දිහා බලනකොට ඔන්න අපි ටිකක් තව ඕන්නම් මේ වීරය පොඩ්ඩක් අඩු කළා තවත් ටිකක් මේකට වෙන්න ඉඩ හරිනවා. කලිනුත් මම මතක් කළා වගේ අපිට ක්‍රමානුකූලව හිත වැඩෙන දිහා බලලා අපි අවශ්‍ය පමණට පමණක් වීරය පැවැත්විය යුතුයි. අපි දැඩි වීරයක් දිගට පවත්වන්න ගියොත් භාවනාව හරියට සිද්ධ වෙන්නේ නැහැ. අපිට ඒ වීරය හරහාම හිත විසිරෙනවා. අපි ඒ කාරණාව තේරුම් අරගෙන හැම තිස්සෙම කොහොමද මේ වීරය සමබර කරන්නේ කියලා පොඩි අවධානයක් මේ භාවනාව වෙන අතරේ අපි සිද්ධ කරන්න වෙනවා. අපි දිහාම නැත්නම් මේ වැඩෙන භාවනා දිහාම ආපස්සට හැරිලා ප්‍රත්‍යවේක්ෂාවක් කරන්න සිද්ධ වෙනවා. කොහොමද මේකේ අඩු වැඩි කළා උවමනා පමණට පදම පාත්ත ගන්නෙ? අවස්ථානුකූලව පදම හදාගන්නේ කොහොමද? කියලා පොඩ්ඩක් අපිට පරීක්ෂා කරලා බලන්න වෙනවා. මොකද හුඟක් වෙලාවට අපි අනවශ්‍ය වීරයක් යොදනවා. අපි හිතනවා මේ තාම හිත මෙල්ල වෙලා නැහැ. දැන් කොයි වෙලාවෙ දුවයිද දන්නේ කියලා අපි තමාලාට නිකන් බරට අල්ලන් ඉන්නේ. නමුත් අපි පොඩ්ඩක් හිත දැන් වැඩිලා නම් හිත දැන් එකඟ වෙලා නම් මේ தත්ත්වය තේරුම් ගන්න වෙන්නෙම වීරය අඩු කිරීම හරහා. අපි ඕන්ට වඩා අඩු කරොත් ඔන්න හිත දුවන්න ගන්නවා. අපි අඩු කලේ නැත්තම් හිත විසිරෙන්න අරගෙන ඔන්න වෙන වෙන අරමුණු වෙන්න ගන්නවා. ඒ නිසා වීරය සම මේ ඌමනා පමණට පැවැත්වීම ඊටාම වැදගත් ස්ථානයක් ගන්නවා මේ භාවනාවේ ක්‍රමික වර්ධනය සඳහා. දැන් මේ චිත්තානුපසනාව කොටසට ආවටත් පස්සේ අපිට අන්න ආයෙත් පොඩ්ඩක් තවත් පොඩ්ඩක් වීර්ය අඩු කරන්න පුළුවන්. ඔන්න ආයෙත් සිතුවිලි පොඩ්ඩක් එන්න පුළුවන් මට්ටමට. ඔන්න දැන් සිතුවිලි එන්නත් පටන් ගන්නවා. හැබැයි දැන් අපි හොඳ තහවුරු තැනක ඉන්නේ. වැඩුණු සතියක් සහිතව වැඩුණු සම්පජඤ්ඤයක් සහිතව තමයි දැන් අපි ඉන්නේ. එනිසා මේ එන සිතුවිලි අපිව මැඩ පවත්වන්නේ නැහැ. ඊයේත් අපි අර මතක් කරගත්ත උපමාව හරියට නිකන් දරුවෝ දුවපැන ඇවිදිනවා, පිණුම් ගහනවා, බිම පෙරලෙනවා. දෙමව්පියෝ ඒවට සම්බන්ධ වෙන්නේ නැතුව මධ්‍යස්තව බලාගෙන ඉන්නවා. අන්න ඒ වගේ අපිත් දැන් මේ හිතේ සිතුවිලි එහෙට මෙහෙට යනවා. ඉඟිබිඟි පානවා, රඟ දක්වනවා. අපි ඒවට අහු වෙන්නේ නැතුව පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්නවා. එතකොට මේකේ ප්‍රතිඵලයක් වශයෙන් ඊළඟට බුදුරජාන් වහන්සේ කියනවා දැන් මේ අපි චිත්ත පටිසංවේදී මට්ටමක හිටියා ඊළඟට අපේ මේ අනුග්‍රහ නොකිරීම හරහා ඔන්න දැන් මේවා සංසිඳෙන්න ගන්නවා සංසිඳෙන සංසිඳෙන්න හිතේ සමාධිමත් භාවය වැඩි වෙනවා සමාහිත භාවය වැඩි වෙනවා හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා සමාධාං චිත්තං අසසිසාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ කියනවා දැන් මෙතෙන්ට සම්බන්ධ කරලා ගන්න පුළුවන් අද අපිට කතා කරන්න තියෙන විශේෂයෙන්ම ධම්මානුපස්සනා කොටස. මොකද ඒකේ එන කොටස් ඇත්තටම මේ කායानुපස්සනා කොටසටත් වළංගු කරන්න පුළුවන්. වේදනානුපස්සනා කොටසට වළංගුවත් කතා කරන්න පුළුවන්. චිත්තානුපස්සනා කොටසටත් වළංගුව කතා කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ධම්මානුපස්සනාව විශේෂයෙන්ම චිත්තානුපස්සනාවේම වර්ධිත මට්ටමක් වශයෙන් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් අපි ඉස්සෙල්ලා මේ කොටසේදී කතා කතා කරන්න ගත්තොත් එතකොට දැන් මේ හිතේ සිතුවිලි එනවා යනවා. අපි ඒ දිහා අනුච්චානුපස්සීව බලාගෙන ඉන්නවා. මේව ඇති වෙලා නැති වෙලා යන හැටි බලාගෙන ඉන්නවා. මුලින් නම් අපි හිතමු සිතුවිලි රසක් තියෙන්නේ. අපි තුමු නිකන් අපි ආපස්සට අපේම හිත දිහා අපි භාවනා කරන්න කලින් අපේ හිත දිහා පොඩ්ඩක් මතක් කරගත්තොත් කෙලවරක් නැතුව එහෙම නැත්නම් අතෝරක් නැතුව සිතුවිලි එන ස්වභාවයක් තමයි තියෙන්නේ. විනාඩියට දහස් ගණන් සිතුවිලි. අරමුණු දහස් ගණන්. නමුත් ටික ටික ටික අපේ හිත සතිය දියුණු වෙන්න දියුණු වෙන්න මේ එක කාල පරිච්ඡේදයේ එන සිතුවිලි ප්‍රමාණයත් අඩු වෙනවා. ඒ කියන්නේ විනාඩියට දැන් දහස් ගණක් නෑ ඊට වඩා අඩුයි. තවත් හිත වැඩෙන්න වැඩෙන්න වෙනත් කායික අරමුණක හිත එකඟ වෙන්න එකඟ වෙන්න වේදනාවක හිත එකඟ වෙන්න එකඟ වෙන්න හිතේ එන සිතුවිලි ප්‍රමාණය ඔන්න තව තව අඩු වෙනවා. දැන් අපේ හිත දිහා බලද්දී එක පැත්තකින් බලද්දී සිතුවිලි ටිකක් අඩුයි. ඒ නිසා අර වැඩුණු සතිමත් භාවයක් තුළ අපිට දරන්න පුළුවන් සිතුවිලි ප්‍රමාණයක් තමයි තියෙන්නේ. ඒ ටිකත් එක්ක අපිට හැප්පෙන්න පුළුවන්. ඔට්ටු වෙන්න පුළුවන්. දැන් මේ සිතුවිලි දිහත් අපි බොහොම මධ්‍යස්තව බලන නිසා අනුග්‍රහ කරන්නේ නැති නිසා ඒවා අතර ඔන්න හිඩසක් අපිට හඳුනා ගන්න පුළුවන්. කියන්නේ එක සිතුවිල්ලක් එනවා, ඇවිල්ලා යනවා. ආයි කෙටි හිඩසක් තියෙනවා. හිස්තනක් තියෙනවා. ආයි තව සිතුවිල්ලක් එනවා, යනවා. ආයෙත් ඔන්න හිස්තනක් තියෙනවා. ආයි තව සිතුවිල්ලක් එනවා, යනවා. ඔන්න හිස්තනක් තියෙනවා. ඉතින් මෙතනම හොඳට මේ අනිත්‍ය ස්වභාවය ප්‍රකට කරගන්න පුළුවන්. අනුමාන මේ අනුපද සූත්‍රයේදී ඊයේ අපි මීට කලිනුත් මතක් කරගත්තා වගේ බුදුරජාන් වහන්සේ පැහැදිලි කරනවා මේ සරියුත් මහරතන් වහන්සේ කොහොමද ඊටාම ප්‍රනීතව ඊටාම පැහැදිලිව මේ අනිත්‍ය ප්‍රකට කරගන්නේ ඒකේ හරි ලස්සන ප්‍රකාශයක් එනවා අහුත්වා සම්බොන්ති හුත්වා පටිවින්ති නොතිබී හට ගන්නවා හට අරගෙන නිරුද්ධ වෙලා යනවා අර හිස් ස්වභාවයක් තුල මුලින් තියෙන්නේ හිස් ස්වභාවයකයි මුලින් තියෙන්නේ එතනදී ඔන්න සිතුවිල්ලක් හට ගන්නවා ඒක සිතුවිල්ල සම්පූර්ණයෙන් නිරුද්ධ වෙලා යනවා. ආයි සිත් ස්වභාවයක් තියෙන්නේ. ආයි සිතුවිල්ලක් හට ගන්නවා. ආයි දුරුත් වෙලා යනවා. එතකොට අපිට හොඳට පැහැදිලිව මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න අවස්ථාව තියෙනවා. අනිච්චානුපස්සී අසසිසාමීති සික්ඛති. මොකද මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කර ගැනීම හොඳට මේ පටිසමුපාද න්‍යාය නැත්නම් පටිසමුපාද ධර්මතාව ප්‍රකට කරගන්නත් සෑහෙන උදව් වෙනවා. පරිසම්පාද න්‍යාය පරිසම්පාද ධර්මතාව ඒකටම කියනවා ඉදප්පච්චේතාව කියලා. ඒකෙදි බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරන්නේ ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්සුප්පාදා ඉදං uppajjati. ඉමස්මින් අසති ඉදං නොහෝති. ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති. මෙන්න මේ වගේ ප්‍රකාශයක් තමයි කියන්නේ. මේ ඇති කල්හි මෙය වෙයි. මේ ඇතිවීමෙන් මේ ඇතිවේ. මේ ඇතිවීමත් සමග මෙයත් ඇතිවේ. මේ නැති කලෙහි මෙය නොවේ මෙය නිරුද්ධ වී යාමෙන් මෙය නිරුද්ධ වී යයි. ඒතර මෙතන හේතුඵල සම්බන්ධයක් තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ. අපි මෙහෙම උදාහරණයක් ගත්තොත් දැන් සාමාන්‍යයෙන් යම් වේදනාවක් නිසා ඔන්න තණ්හාවක් හට අපි වේදනානුපස්සනාවේ ඉඳලා චිත්තානුපස්සනාවට ආපු නිසා අපි පොඩ්ඩක් මතක් කරගත්තොත් දැන් අපිට අපිට ආයෙත් මේ කයේ යම් අර වගේ ප්‍රීති ස්වභාවයක් ඇවිල්ලා යනවා. ඒ ප්‍රීති ස්වභාවය, ඒ සුඛ ස්වභාවය, සුවය වේදනාවක්. අපි හිතමු මේ වේදනාවට ඔන්න සිතුවිල්ලක් පහ වුණා මේකනම් හරිම හොඳයි. මේකනම් හරිම සුවදායි කියලා ඔන්න සිතුවිල්ලක් පහළ වුණා. දැන් ඒ ඒ සිතුවිල්ල තුල අන්න තණ්හාව ගැඹෙලා තියෙනවා. මොකද මේ ඉල්ලන ගතියක්, කැමැත් වෙන ගතියක්, ආසා කරන ගතියක් තියෙනවා. අන්න තණ්හාවක් තියෙනවා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ වේදනාව නිසා ඔන්න තණ්හා පහළ වුණා. වේදනා පච්චය තණ්හා. අපි ඊයේ කතා කරා පස්සපච්චය වේදනා. වේදනා පච්චය තණ්හා. මොකද සුඛ වේදනාවක් නම් ලැබුණේ අපි ඒකට ඇලෙන ගතියක් ඒකට ඉල්ලන ගතියක් ප්‍රාර්ථනා කරන ගතියක් ලෝභ වෙන ගතියක් කැමති වෙන ගතියක් ආසා කරන ගතියක් තියෙනවා. අපිට අන්න ඒ සංදිස්ථානය මෙතෙන්දි මතු කරගන්න පුළුවන්. වේදනාවක් පහළ වෙනවා. ඒක සුඛ වේදනාවක්. ඒ සුඛ වේදනාවට ඇලෙන ගතියක් ඔන්න හිතේ පහළ වෙනවා. සිතුවිල්ලක් වශයෙන් ඔන්න පහළ වුණා. අපිට පුළුවන් නම් මෙන්න මෙතන හඳුනගන්න අර ඉදප්පච්චේතාව නැත්නම් ඒ පරිසම්පාද න්‍යාය හොඳින් හඳුනගන්නත් පුළුවන්. මොකද කොහොමද වේදනාවක් පහළ වුණාමයි ඒක නිසයි අන්න තණ්හාවක් පහළ වුනේ. එතකොට ඒ වේදනාව පහළ වෙනවත් සමගම තණ්හාවක් පහළ වුණා. අපි හිතමු දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තා විවිධාකාර ප්‍රීති ස්වභාවයන් පහළ වෙනවා කියලා. ඒකේ ඔක්කාන්තික ප්‍රීතිය කියලා කිව්වේ හරියට නිකන් අර රැල්ලක් ඇවිල්ලා යනවා වගේ දෙයක්. මුහුදු රැල්ලක් ඇවිල්ලා මේ පාද තෙමාගෙන යනවා වගේ මේ එක්තරා අන්දමක මේ ප්‍රීතියක් ආවා කයට දැනුණා ඒක හැබැයි නැති වෙලා ගියා. එතකොට ඒ වේදනාව ඇතිලා නැතිලා ගියා. ඒ වගේ දැන් මෙතන අපි තණ්හාවත් එක්ක මේක යෙදුවොත් අපිට තේරෙනවා මෙන්න මේ වේදනාව නිසා තණ්හාවක් හටගත්තේ. වේදනාව හටගන්නවත් එක්ක තණ්හාවකුත් හටගත්තා. ඊට පස්සේ දැන් මේ වේදනාව සම්පූර්ණයෙන් පහළ වෙලා පහ වෙලා ගියා. ඒත් එක්කම ඔන්න දැන් තණ්හාවක් නැති වෙලා ගියා. අපි දැන් මේවට උදව් කරන්නේ වෙන දේ බලාගෙන ඉන්නේ. හිතේ කැමැත්තක් ඇති වුණා. හැබැයි දැන් වේදනාව පහ වෙලා ගියා. දැන් ඒ නිසා කැමැත්තක් ඇති වෙන්න දැන් දෙයක් නැහැ. ඒකට උමනා කරන හේතුව දැන් අවසන් වුණා. ඒ නිසා අන්න කැමැත්තත් ඉවරයි. ඒ නිසා වේදනාවක් නැත්තම් තණ්හාවකුත් නැහැ. එතකොට මෙන්න මේ දෙපැත්ත කෙනෙකුට නැවත නැවත දැක ගන්න පුළුවන් නම් අන්න එතනදී හොඳට අර ඉදප්පච්චේතාවත් තේරුම් ගැනීමේ අවස්ථාව තියෙනවා. එතකොට මේ ඉදප්පච්චේතාව එහෙම නැත්නම් මේ පටිච්චසමුපාද මූලධර්මය හොඳට මේ අනිත්‍ය ලක්ෂණයත් එක්ක සමැදිච්ච ස්වභාවයක් තියෙනවා. මොකද මේක නිසා මේක ඇති වෙනවා. මේකේ ඉපදීමත් එක්ක ඊළඟ දේ උපදිනවා. මේක නැත්තම් මේක නැහැ. මේක නිරුද්ධ වීමත් එක්ක මේකත් නිරුද්ධ වෙලා යනවා. ඒතර ඇතිවීමක් නැතිවීමක් නැත්නම් සමුදේ වයස භාවයක් මෙතන තියෙනවා. එතකොට මේක තවදුරටත් ඉස්සරහට ඉස්සරහට යනකොට අනිච්චානුපස්සීව දැන් මේ කටයුත්ත කරගෙන යනවා. දැන් මෙහෙම කරගෙන කරගෙන යනකොට අන්න සිතුවිලි තව තව ඈත් වෙන්න පටන් ගන්නවා. මේ දෙක අතර තියෙන අර හිඩැස වැඩි වෙන්න පටන් ගන්නවා. ඉතින් මේවට දැන් ඇලීමක් නැහැ. දැන් වේදනාවක් ආවත් එනව යනවා කියලා තේරෙනවා. සැප වේදනාවක් වුණත් එනව යනවා කියලා තේරෙනවා. දුක් වේදනාවක් වුණත් එනව යනවා කියලා තේරෙනවා. සිතුවිල්ලක් වුණත් එනව යනවා කියලා තේරෙනවා. දැන් මේ හැම දෙයක්ම එනව යනවා. හැම දෙයක්ම ඇති වෙනව නැති වෙනව. අනිච්චානුපස්සනාවක් ඔන්න දැන් හොඳට වැඩෙනවා. එතකොට මේ හරහා එක්තරා අන්දමකින් හිතේ යම්කිසි විරාගයක් මේක එපා වෙන ගතියක්, ඒකාකාරී ගතියක්, උදාසීන ගතියක් ඇති වෙන්න පුළුවන්. මොකද හිත දැන් කුල්මත් වෙන ස්වභාවයක් නෙමෙයි තියෙන්නේ වෙන්නේ ඉඩ හරින ස්වභාවයක්. පැත්තකට වෙලා බලන් ඉන්න ස්වභාවයක්. සම්බන්ධ නොවන ස්වභාවයක්. පාට හේදිලා ගියා වගේ ස්වභාවයක්. මුලින් නම් හරිම විචිත්‍රත්වයක් තිබුණේ. නමුත් දැන් පාට මැකිලා ගිහිල්ලා විරංජනේ වෙලා. හරියට අපි හිතමු ඊටාම වරිවර්ණ වෙච්ච දියසායම් චිත්‍රයක් තිබුණා. ඒකට සමහරවල් අපි ඇලෙනවා. මොකද ඒක තියෙනවා විවිධාකාර රූප තියෙනවා, ස්ත්‍රී රූප තියෙනවා, පුරුෂ රූප තියෙනවා, මල්ලුයන් තියෙනවා, নানা ප්‍රකාර දේවල් තියෙනවා. අපි ඉතින් ඒකට ඇලෙනවා. ඔකට අපි හිතමු මොකක් හෝ හේතුවකට වතුර වැක්කිරිලා ඕක සම්පූර්ණයෙන් බොඳ වෙලා ගියා නම් අර තිබිච්ච රේඛා මැකිලා ගියා නම් දැන් අර චිත්‍රය දුර්වර්ණ වෙලා විවර්ණ වෙලා දැන් තියෙන්නේ ඒක කෙරෙහි විරාගී හැඟීමක්. මෙන්න මේ වගේ දෙයක් මේ භවනාවේදී සිද්ධ වෙනවා. දේවල් ඇති වෙලා නැති වෙලා යන හැටි නැවත නැවත දකින්න දකින්න හිතේ ඇල්මක් වෙනුවට රාගයක් වෙනුවට විරාගයක් පහළ වෙනවා. ඒ කාරණාව හොඳට විස්තර වෙන තැනක් තියෙනවා හේතුඵල දහමත් එක්ක හොඳට කැටි වෙච්ච අංගුත්තර නිකායේ දසක නිපාතේ එන සූත්‍රයක් චේතනාකරණීය සූත්‍රය ඒකේ කොටසක් මම පොඩ්ඩක් මෙතෙන්ට උපුටා ගන්නම් බුද්ධ වචනේ මතු කරගන්න. බුදුරජාන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. මහණෙනි සමාහිත හිතක් තියෙන කෙනාට ඇත්ත ඇටිසැටියෙන් තේරෙනවා කියන එකට චේතනාවක්වත් පහළ කරගන්න ඕනේ නැහැ කියනවා. ඒ කියන්නේ අපි හොඳට සමාහිත හිතක් ඇති කරගෙන ඒ හිතට යම් සංස්කාර ධර්මයක ස්වභාවය පෙන්නමින් ඉන්නවා නම් දැන් නම් ඉතින් මේ හිතට ඇත්ත ඇටි සැටිය වැටහෙවා කියලා හිතන්නවත් අවශ්‍ය නැහැලු. චේතනාවක්වත් පහල කරන්න අවශ්‍ය නැහැලු. මොකද බුදුහාමුදුරු කියන මෙන්න මෙහෙම. ධම්මතා ඒසා භික්කවේ යං සමාහිතෝ යථා භූතං ජානාති පස්සති. මහණෙනි මෙන්න මේක ධර්මතාවයක්. මොකද්ද? සමාහිතෝ යථා භූතං ජානාති පස්සති. මේ සමාහිත තැනැත්තා සමාහිත හිත ඇත්ත ඇටි සැටිය දැනගන්නවා දැකගන්නවා කියන එක ධර්මතාවයක්. ඒක කාටවත් වෙනස් කරන්න බෑ. එහෙනම් අපි සමාහිත හිතක් හදාගන්නවා කියන එක අපේ මූලික අවශ්‍යතාවයක් වෙනවා මේ භාවනාව සඳහා. විපස්සනාව සඳහා. ඒක අපිට ටිකක් මුලින් මහන්සි වෙන්න වෙන්නේ කොහොමද මේ සමාහිත හිත හදාගන්නේ? හිතේ ඒකාග්‍රතාවය හදාගන්නේ. ඒතර ඒක මූලික අවශ්‍යතාවයක් වෙනවා. ඒ බඳු හිතකට තමයි දැන් මේ මේ ක්‍රියාවලියක් පෙන්ලා දෙන්නේ. ඒ ක්‍රියාවලිය නැවත නැවත පෙන්ලා දෙන්න පෙන්ලා දෙන්න අන්න බුදුහාමුදුරුවෝ කියනවා ධම්මතා යසා භික්කවේ යං සමාහිතෝ යථා භූතං ජානාති පස්සති. මහණෙනි මෙන්න මේක ධර්මතාවයක් මොකද්ද මේ සමාහිත හිත යථා භූතං ජානාති පස්සති මේ ඇත්ත ඇසටියෙන් දැනගන්නවා දැකගන්නවා. ඊළඟ පීවර තවත් වැඩගත්. දැන් මේක දැනගත්තා නම් ආයෙත් මට මේකෙන් කලකිරෙන්න ඕනය මේක මට එපා වෙන්න ඕනේ කියලා හිතවිල්ලක්වත් පහල කරන්න චේතනාවක්වත් පහල කරන්න උවමනා නැහැ කියනවා. මොකද ධම්මතායසා භික්කවේ යං යථාභූතං ඥානං පස්සං නිබ්බින්දති විරජ්ජති. යම්සි කෙනෙක් හොඳට මේ යථාභූත ඥානයක් දිනු වුණා නම් එතන නිබ්බිදාවක් පහළ වීම විරංජනයක් සිද්ධ වීම විරාගයක් පහළ වීම ධර්මතාවයක්. ඒ කියන්නේ ඇත්ත ඇටසැටියෙන් දැකගත්තා නම් එතන එපා වීමක් සිද්ධ වෙනවා. එතන විරාගයක් පහළ වෙනවා. පාට මැකිලා සිද්ධ වෙනවා. කලින් තිබිච්ච විචිත්‍රත්වයේ නැතුව නිකම් පාට දිය වෙලා ගිය ස්වභාවයක් බොඳ වෙලා ගිය ස්වභාවයක් සිද්ධ වෙනවා. ඒක ධර්මතාවයක්. මොකද අපි ඇත්ත ඇත්තටින් දකින්නේ නැති නිසා, තේරිච්ච නැති නිසා තමයි ඇලුනේ. අපි අර එක දවසක් සාකච්ඡාදී මතක් කරගත්ත උපමාව පොඩ්ඩක් නැවත මතක් කරගත්තොත් යම්කිසි අන්ධ මිනිස්සෙකුට යම්කිසි සටකපට මිනිස්සෙක් ඇඳුමක් දෙනවා රවට්ටලා. දැන් මේ අන්ධ මිනිස්සයා හින්දා ඒකේ පාට දන්නෙත් නැහැ, පාට පේන්නෙත් නැහැ. මේකේ තැවිරලා තියෙන විවිධාකාර දැලිකුණු මඩ පේන්නෙත් නැහැ. ඉතින් අපි දුමු ලොකු මිලකට බොහොම ලස්සනයි කියලා මේ ඇඳුම ඇඳ ගන්නවා. මොකද එයා දැකලා නැහැ, දන්නේ නැහැ. නමුත් යම් වෙලාවක මේ තැනත්තාට පෙනීම ලැබුණා නම් ඒ පෙනීම ලැබීමම ප්‍රමාණවත් මේ ඇඳගෙන ඉන්න ඇඳුම ගැන නිබ්බිදාවක් පහළ වෙන්න. මේකම එපා වෙන්න. මේකෙම විරාගයක් පහළ ඉස්සෙල්ලා නම් ඒ ඇඳුමට හරීම කැමති. ඒකමයි ඉල්ලන්නේ. ඒකමයි හැමතැනම ඇඳන් යන්නේ. ඒකමයි උත්සවයටත් ඇඳන් යන්නේ. ඒකමයි මගුල් ගෙදරටත් ඇඳන් යන්නේ. ඒකටමයි ඇලිලා හිටියේ. රාගයක් ඒ ගැන තිබුණේ. නමුත් දැන් මේ ඇඳන් ඉන්නේ දැලිකුණු වැකිච්ච, දුර්වර්ණ වෙච්ච, කිසිම ලස්සනක් නැති ඇඳුමක් බව තේරුම් ගත්තා නම් ආයෙ ඉතින් ඕක එපා වෙනවා කියන එක ධර්මතාවයක්. ඒක ස්වභාවයක්. මොකද මේ මෙතෙක් කාලය ඇරිලා හිටියේ ඒක නොදන්නා නිසා. ඒ නිසා අපේ හිතේ ප්‍රඥාව වැඩෙනවා නම් මේ ඇලිලා තිබිච්ච දේ එපා වෙනවා කියන එක ප්‍රඥාව මත ඇතිවෙච්ච නිබ්බිදාවක්. ප්‍රඥාව මත ඇතිවෙච්ච ඇතිවෙන කලකිරීමක්. ප්‍රඥාව මත ඇතිවෙන විරාගයක්. ඒක මේ නිකන් දරුවෙක් නැති වෙලා අම්මා තාත්තා නැති වෙලා ඒ වගේ මේ දේවල් දොරවල් හානි වෙලා එතකොට ඇති වෙන මේ කලකිරීම වගේ එකක් නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ නැවත නැවත බොහොම සමාහිත හිතකට දේවල් වල ඇත්ත ඇත්ත ඇටසැටිය පෙනීම හරහා පහළ වෙන එපාවීමක්. ඒක ප්‍රඥා මත පදනම් වෙලා පහළ වෙන එපාවීමක්. දැන් මේ අවස්ථාවේදී අපි බලෙන් උමනාවෙන් හිත අරමුණට දාන්න ගියත් හිත අකමැති. මේ අපි කැමති වෙන්න පුළුවන් අපි සමහරලාට පොතේ අහලා බනකට අහලා ඔන්න අපි ආයි දාන්න යන අරමුණට. හැම හිත අකමැති. හිතට දැන් ඒක වෙහෙසක්. ඔන්න වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් අරමුණ ටිකක් ඈත් වෙනවා මේ අරමුණ දැනගන්නා සිතත් එක්ක. මේ අතර යම් පරතරයක් ගොඩනගෙනවා. ඉස්සලා අරමුණ හොඳට ලං වෙලා සමීපව තමයි ඒකේ විස්තර බැලුවේ යාගේ ඇතිවීම නැතිවීම ස්වභාවය දැක්කේ ඒ ඔක්කොම බලමින් හිටියේ. නමුත් ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් නිකන් මේක අනුන්ගේ බවටපත් වෙලා. මේකේ පාට මැකිලා ගිහිල්ලා. දැන් නිකන් ඕනවට පාට වගේ තමයි නිකන් බැලෙන්නේ. බොහොම ඒකත් එක්ක හරි මධ්‍යස්ථතාවයක් තමයි තියෙන්නේ. විරංජනේ වීමක් විරාගයක් තමයි පහළ වෙලා තියෙන්නේ. ඊළඟට අපි ආයෙත් නැවතත් අපි කලින් හිටිය තැනට පැමුණුනොත් දැන් හිතේ විරාගයක් පහළ වෙනවා. හිතේ එපා වීමක් සිද්ධ වෙනවා. අවබෝධයක් මත ඇතිවෙච්ච කලකිරීමක් තියෙනවා. දැන් මේක තවත් වර්ධනය වෙනවා ඊළඟ මට්ටමේදී. නිරෝධානුපස්සී අස සිස්සාමීති සික්ඛති. දැන් පළවෙනි අවස්ථාව අනිච්චානුපස්සී අස සිස්සාමීති සික්ඛති. දෙවැනි අවස්ථාව විරාගානුපස්සී අසසිසාමිති සික්කති. තුන්වෙනි අවස්ථාව පෙන්නනවා නිරෝධානුපස්සී අසසිසාමිති සික්කති. දැන් සාමාන්‍යයෙන් අපි ඇතවීම නැතිවීම දිහා බලාගෙන හිටියා. සමුදේ වය දිහා බලාගෙන හිටියා. ඉතින් අපේ හිතේ සාමාන්‍ය නැඹුරුවක් තියෙනවා. අපි ඇති වෙන පක්ෂයට, සමුදේ පක්ෂයට, හටගන්නා පැත්තට, දේවල් උත්පාද වෙන පැත්තට කැමැත්තක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි දරුවෙක් ඉපදුනහම ලොකු උත්සවයක් ගන්නවා. හැබැයි ඒ දරුවම වැඩිමහලු වෙලා වයසටපත් වෙලා මිය ගියාම උත්සවයක් ගන්නව නෙමෙයි ඒක අවමගුල් ගයක් බවටපත් වෙනවා. අපි අඬනවා, වැළපෙනවා. අපි ඒක අවමගුලක් වශයෙන් සලකනවා. ඒ නිසා අපි දෙයක හට ගැනීම බලන්න කැමති. නමුත් ඒකේ අවසානය බලන්න අකමැති. දැන් අපි මේ භාවනාව හරහා මේක දෙපැත්තම සමසමව පෙන්ලා දෙනවා. මේවා හට ගන්නවා, ඒ වගේම නැතිලත් යනවා. සමුදය වය ධම්මානුපස්සී. සමුදයක් දකිනවා වැයවීමත්, ඡයවීමත්, නැති වෙලා යාමත්, නිරුද්ධ වෙලා යාමත් දකිනවා. මෙහෙම කරද්දී තව පොඩ්ඩක් මේක වර්ධනය කරලා දෙනවා. දැන් සමුදේ පැත්ත වෙනුවට අර හිත සාමාන්‍යයෙන් අකමැති වැය වෙලා යන පැත්ත, ඡය වෙලා යන පැත්ත, නිරුද්ධ වෙලා යන පැත්ත වැඩි අවධානයකින් බලනවා. සිතවිලි එනවා යනවා එන දිහාවට වඩා යන දිහා බලනවා. වේදනාවන් එනවා යනවා යන දිහා බලනවා. අර එක කිලිපොලා යන ස්වභාවයන් එනවා යන දිහා බලනවා. ඊළඟට කය පිනවාගෙන යන අර රැලි වගේ දේවල් එනවා ඒක යන දිහා බලනවා. ෂේ වෙලා යන දිහා බලනවා. මේ හැම දෙයකම ඇතිවීමක් නැතිවීමක් තියෙනවා. මේක මේ සාමාන්‍ය නිරෝධයක්. සාමාන්‍ය තදංග නිබ්බුති කියලා එහෙම වචන පාවිච්චි කරනවා. මේක මේ ඒ වෙලාවට නැති වෙලා යනවා. සිතවිල්ලක් ආවා, ක්ලේශයක් ආවා නැති වෙලා ගියා. මොකද අපි උල්පන්දම් දෙන්නේ නැහැ. අනිත්‍ය වශයෙන් දැක්කා, විරාගී ස්වභාවයකින් බැලුවේ. ඒ වගේමයි නැති වෙලා යන පැත්තයි බැලුවේ. ඉතින් මේ නිසා එක්තරා අන්දමකින් කෙටි කාලයකට එබඳු සිතුවිල්ලක්, එබඳු ක්ලේශයක් පහළ නොවී තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි හිතමු දැන් අපිට යම්කිසි වේදනාවක් පහළ වුණා. අපි අතනින්ම උදාහරණයක් ගත්තොත් ඔන්න හිත ඊටාම සුවදායි රැල්ලක් වගේ දෙයක් අපිට දැනුණා. සුඛ වේදනාවක්. ඔන්න ඒකට තණ්හාවකුත් පහළ වුණා. ඊළඟ අපි තේරුම් ගත්තා මේ තණ්හාවක්. මේක මේ මම නෙමෙයි මගේ නෙමෙයි මේක හුදු සංහාවක් අර වේදනාව නිසා හටගත්ත එකක්. තේරුණා නම් ඊළඟට ආයි වේදනාවක් ආවත් ඒකට තණ්හා පහළ නොවි තියේවි ටික වෙලාවකට හැබැයි. ඒකට කියන සාමාන්‍යයෙන් තදංග නිබ්බුතියක් කියලා. මොකද මේ ප්‍රඥාවක් අවදි වෙච්ච නිසා අන තණ්හාව පහළ නොවී ඉන්න කෙටි කාලයකට. දැන් එකාතකින් කියනවා නම් මේකේ ගැඹුරක් තියෙනවා. මේක මේ එකාතකින් අපේ අර තියෙන සාමාන්‍ය රටාව තමයි දැන් පොඩ්ඩක් කැඩලා යන්නේ. අපේ හිතේ පුරුදු තමයි දැන් මේ ෂය වෙලා යන්නේ. අනුසය තමයි එකාතකින් ප්‍රහාණය වෙන්නේ. ආශ්‍රවයන් තමයි ප්‍රහාණය වෙන්නේ. ඒ කියන්නේ අපේ හිත වැඩ කරන්නේ පරණ පුරුදු රසකට කැමැති වේදනාවක් පහවුනාම ඒකට ඇලෙන ගතියක් සංසාරෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඉපදෙද්දිම මේ හැකියාවන් ටික ඒ ඇලෙන ගති ටික ඔක්කොම එකතු වෙලාමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ තියෙන පුරුද්දට අපි දැන් එක්තරා අන්දමකින් අසු නොවි ඉන්න ස්වභාවයක්. ඒකට වහල් නොවි ඉන්න ස්වභාවයක් තමයි මේ කරන්නේ. දේවක් පහළ වුණා ඒක තේරුම් ගත්ත මේ වේදනාව නිසයි තණ්හා පහළුණේ කියලා ප්‍රඥාවන්ත වුණා. ඒකට යන්න හැරියා. ඒක තවදුරටත් වර්ධනය කරන්න ගියේ නැහැ. තව තව ඉල්ලන්න ගියේ නැහැ. හිතේ පරණ පුරුද්දට ඉඩ දුන්නේ නැහැ. අන්න ඒ පුරුද්ද පොඩ්ඩක් දුර්වල වුණා. ඒ නිසා ඊළඟ වතාවේ ආවොත් සමහරවිට අපි නොඇලී ඉන්න ඉඩ තියෙනවා. තණ්හා නොකර ඉන්න ඉඩ තියෙනවා. ආසා නොකර ඉන්න ඉඩ තියෙනවා. හැබැයි ආයෙත් හිතමු අපි ඊටාම හොඳ එකක් ආවා කියලා. හැබැයි එතකොට ආයෙත් ඇලෙනවා. ඒ නිසා මේ පුරුදු දවසෙන් දෙකෙන් ඡය වෙන්නේ නැහැ. ආශ්‍රමයන් දවසෙන් දෙකෙන් ඡය වෙන්නේ නැහැ. කාලයක් තිස්සේ නැවත නැවත මේ දේ කරන්න සිද්ධ වෙනවා. දැන් මේකේ තවත් අවස්ථාවක් අපිට ගන්න පුළුවන්. දැන් අපි හිතමු අර තණ්හාවක් පහළ වුණා. ඒක දැන් ගියා. ගියාට පස්සේ දැන් තව එකක් ආවෙන්නේ නැහැ. අපි ආයි මතක් කරගත්තොත් දැන් කය හොඳට සමන වෙලා තියෙන්නේ. වේදනාවන් සමන වෙලා තියෙන්නේ. ඒ අතරේ තමයි අර රැල්ලක් වගේ වේදනාවක් ආවේ. ඒකට තමයි අපේ හිත ඇලුනේ පොඩ්ඩක්. ඒක අපි තේරුම් ගත්තා. මේ වේදනාව නිසා තණ්හා පහළුණේ කියලා ඔන්න තේරුම් ගත්තා. ප්‍රඥාවක් අපි යෙදුවා. යෙදුව නිසා ඔන්න අපි ඇලුනේ නැහැ. දිකට ගියේ නැහැ. පහළ වෙච්ච වේදනාවත් ගියා, තණ්හාවත් ගියා. දැන් කයත් සමනය වෙලා, වේදනාවනුත් සමනය වෙලා, හිතේ සිතුවිලිත් සමනය වෙලා. අන්න අපි ඊයේ අර මතක් කරගත්ත විමෝචයන් චිත්තං අස්සසිසාමීති සික්ඛති. දැන් අලුත් එකක් ආවෙ නැති නිසා සිතේ සමාහිත භාවයක් තියෙනවා හොඳට සමාධිමත් බවක් තියෙනවා ඒත් එක්කම හිත සිතුවිලි වලින් බැහැර වෙලා විමුක්ත වෙලා නිදහස් වෙලා අනිශ්චිත වෙලා බොහෝම සියුම්ම මධ්‍යස්තව සරලව දැනුවත් භාවයක පමණක් තියෙනවා දැන් මේ දැනුවත් භාවය පදනම් කරගෙන ඔන්න අපි ඉස්සරහට කටයුතු කරනවා. අනිසිතෝච විහෙරති. කියලා මේ බුද්ධ වචනේ මතක් කරගෙන දැන් අපි පුළුවන් තරම් දේවල් ඇසුරු කරන්න යන්නේ නැහැ. අනිශ්චිතව ජීවත් වෙන්න අනිශ්චිතව හිත පවත්වන්න ඔන්න උත්සාහත් වෙනවා. එහෙම ඉඳද්දි තමයි ඔන්න අපි හිතමුන්න තවත් වේදනාවක් ආවා. අපි තුමු මේක ඊටාම ප්‍රණීතයි. ඒකට ආයෙත් ඉතින් හිතේ පරණ පුරුද්දට ඔන්න ආයෙ ඇලුනා. ඔන්න ආයෙතින් තණ්හාවක් කියලා තේරුම් ගත්තා. තේරුම් ගත්තා නම් අපිට පුළුවන් පටිනිස්සග්ගානුපස්සී අසසිසාමීති සික්ඛති කියලා බුදුරජාන් වහන්සේ හතරවෙනි පියවර මතක් කරලා දෙනවා. මේ පටිනිස්සග්ගානුපස්සනාවේ පැති දෙකක් පොත්පත්වල පෙන්ලා දෙනවා. එකක් තමයි පරිත්‍යාග පටිනිස්සග්ග අනිත් එක තමයි පක්ඛන්දන පටිනිස්සග්ග කියලා කියන්නේ. ඉතින් මේ පැති දෙක පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් අර උදාහරණයට දාගත්තාම. දැන් අර පහළ වෙච්ච වේදනාව ඒ වේදනාව අපි අතහැරලා දැම්මේ. ඒක අය ඉල්ලන්න ගියෙත් නෑ, ප්‍රාර්ථනා කරන්න ගියෙත් නෑ, ඒක ග්‍රහණය කරන්න ගියෙත් නෑ. අපි ඒක අතහැරලා දානවා. අන්න පරිත්‍යාග පටිනිසග්ග. අපි ඒක පරිත්‍යාග කළා දැම්ම. යන්නේ ඉඩ හැරියා. ඒ වෙනුවට පක්කන්දන පටිනිස්සග්ග කියලා කියන්නේ අපි අන්නාරන් අනිශ්චිත ස්වභාවයට නැවතත් හිත ගත්තා. මුකුත් නැති තැනට ආයෙත් හිත ගත්තා. ඒ ප්‍රනීත උපේක්ෂාවට නැවතත් හිත ගත්තා. අරකින් හිත ගුල්මත් වෙන්න ගියේ නැහැ. ඒ වෙනුවට ආයි අර පරණ උපේක්ෂාවටම හිත ගත්තා. ඒතන් සන්තං ඒතන් පනිතං යදිදං උපේක්ඛා. ඉතින් මෙන්න මේ මට්ටම එන දේ අන්න අතහැරලා දාන ස්වභාවය, පටිනිස්සග්ගය, අතහැරීම තමයි පුරුදු වෙන්නේ දැන්. ක්‍රමානුකූලව විවිධාකාර දේවල් පහළ වෙනවා. ප්‍රීති ස්වභාවයන් පහළ වෙනවා අතහැරලා දානවා. හිතේ සිතුවිලි පහළ වෙනවා අතහැරලා දානවා. අන්න අතහැරීම කියන එක පුරුදු වෙනවා. පටිනිසග්ගානුපස්සනාව. ඒතර මේවා පස්සේ කාලවල ඇත්තටම විදර්ශනා ඥාන වශයෙන් එක එක මට්ටම් වලදී පෙන්ලා දීලා තියෙනවා. දැන් විරාගානුපස්සී කියන ස්වභාවය සාමාන්‍යයෙන් තරුණ මුංචිතු කම්මිතා ඥානයක් කියලා පෙන්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ මිදෙනු කැමැත්තක්. තමයි විරාගයක් පහළ වෙන්නේ. දේවල් එපා වෙන ස්වභාවයක් තියෙන්නේ. දැන් එතකොට ඒත් එක්ක නියම මේවා වැඩක් නැහැ. මේ කොයි එකත් ඉතින් එනවා යනවා. මට මේ වෙන් වැඩක් නැහැ. කියලා ඔන්න මිදෙනු කැමැත්තක්. කොයි එකත් ඉතින් එකයි. කියලා ඔන්න මිදෙනු කැමැත්තක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඇතම් කෙනෙකුට මේවා බොහොම උත්සන්න විදිහට වැටහෙන්න පුළුවන්. එතකොට සමහරලාවට ඉන්න හිටින තැන් පවා එපා වෙන ගතියක් ඉන්න සේනාසනේ නැත්නම් ඉන්න ගෙවල් දොරවල් එපායන ගතියක් ඇසුරු කරන පිරිස එපායන ගතියක් පවා වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ටිකක් සමබරව යන්න වෙනවා. මේ කල්යාණ මිත්‍ර ආශ්‍රයකදී සාකච්ඡාවකදී හඳුනගෙන අපි සමබරතාවය පවත්වන්න අවශ්‍ය වෙනවා. මොකද අපි සමහර වෙලාවට මේවැයේ උත්සන්න මට්ටම් වලට යන්න ඉඩ තියෙනවා. අපි ඒකම වර්ධනය කරන්න ගියොත් අනවශ්‍ය විදිහට මේවෙන් ආතති ගොඩනගෙන්න පුළුවන්. නිසා අපි ඉන්නේ කොයි යුගයේද කියලා පොඩ්ඩක් සාකච්ඡා කරලා බලලා ඒකේ යම් සමබරතාවයක් හදාගන්න සිද්ධ වෙනවා. ඒ වගේමයි Nirodha Anupassī කියන කොටස ඒක බොහොම ප්‍රබලව මුංචිත කම්මතාවයක් පහළ වෙන්න පුළුවන් මිදුණු කැමැත්තක් පහළ වෙන්න පුළුවන් ස්වභාවයක් වශයෙන් පෙන්ලා දීලා තිනවා මොකද නැති වෙන හැටි දකින්නේ නිරුද්ධ වෙලා යන හැටි දකින්නේ එතකොට තවත් එපා යන ගතියක් තියෙනවා කොයි දේත් බිඳලා බිඳලා යනවා හැම බලන බලන තැන නැතිවීමක් පේන්නේ ඇතම් කෙනෙකුට මේ S2 පියාගෙන ඉන්න දෙතරක් නෙමෙයි මේක වැටහෙන්නේ S අරගෙන ඉන්නකොට පවා ඇතම් යෝගීන්ට හැම දෙයක්ම කැඩලා බිඳලා යන හැටි පේන්න පටන් ගන්නවා එතකොට සමහර ලාවට හිතේ හරි තිකැස්සීමක් එනවා යම් අප්‍රසන්නතාවයක් මතුවෙනවා එපා වීමක් තව දුරටත් සිද්ධ වෙනවා. ඒ නිසා මේ වැදිත් සාකච්ඡා කළා ආයි මධ්‍යස්ත කරගන්න වෙනවා සිත. ඉතින් නැවත නැවත මේ දේ ඊළඟට නිරෝධානු මේ පටිනිස්සග්ගානුපස්සනාවේ නැවත නැවත යෙදෙන්නේ දෙන්න මේක නැවත නැවත බහුලීකృత වෙන්න වෙන්න. හුඟක් වෙලාවට ඒ මොනවා එපා වුණත් භාවනාව අතරින් නැති ගතියකුත් තියෙනවා. ඒ නිසා හැබැයි මේ උනන්දු කරන්න වෙනවා භාවනාව ඒ අවශ්‍ය පමණට කරගෙන යන්න. ඉතින් බොහෝ වෙලාවට මේ හරියට එනකොට යම් පමණක අවබෝධයක් තියෙනවා නම් පටිච්චසමුපාදයේ සම්බන්ධයෙන් එයා දැන් කෙනෙක් පුඤ්ජලයක් මමෙක් වශයෙන් නෙමෙයි භවනා කරන්නේ මේක හුදු පටිච්චසමුපාදයක් අනුව සිද්ධ වෙන දෙයක්. මේක හේතුඵල දහමක් මත පදනම් වෙච්ච දෙයක්. අන්න ඒ හොඳට හේතුඵල දහම මත පදනම් වෙච්ච ස්වභාවය දැන් එයා පුරුදු වෙනවා. එතකොට මෙන්න මේ මට්ටමේදී තමයි ඇත්තටම අර හිත දැන් ටිකක් මධ්‍යස්ත වෙන්න ගන්නෙ. සංඛාර උපේක්ෂා ඥානය කියලා ඒ පටිනිසග්ගානුපස්සනා මට්ටමට සාමාන්‍යයෙන් පසු පසු කාලීනව මේ සම්බන්ධතාවය පෙන්ලා දීලා තිනවා. එතකොට ඒ හරිය තමයි දැන් පොඩ්ඩක් මේකේ අපේ හිතේ යම් සමබරතාවයක් එන්නේ. මෙතන මේ මම එපා වුණානේ මගේ දෙයක් නැති වුණානේ මෙතන මේ හේතුඵල ධමයක් අනුව හැදිච්ච දෙයක් වී නැතිලා යන්නේ. කියලා අන්න හිතේ සමබරතාවය ප්‍රඥාවත් මැදිහත් වෙලා ඔන්න හදලා දෙනවා. ඉතින් මේ විදිහට කටයුතු කරද්දී තවත් අපිට පොඩි සූත්‍රයක් මෙතෙන්ට උපයෝගී කරගන්න පුළුවන්. සම්බෝධිපක්ඛිය සූත්‍රය කියලා සූත්‍රයක් එනවා අංගුත්තර නිකායේ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ කියනවා අනිච්ච සංඤිනෝ භික්කවේ භික්කවේ බිකුණෝ අනත්ත් සංඥා සංඨාති. අනත්ත් සංඤී අස්මිමාන සමුග්ඝහතං පාපුනාති. දිත්තේව ධම්මේ නිබ්බාණං. තවත් ගැඹුරකට තමයි එතෙන්දී එක්කන් ගිහිලා තියෙන්නේ. යම්ස කෙනෙක් හොඳට මේ අනිත්‍ය ස්වභාවය වටහා ගන්නවා නම් අනිත්‍ය සංඥා හොඳට හිතේ හොඳට පදනම් වෙනවා නම් ඒ හිත තුළ හොඳට අනත්ත් සංඥාවත් පිහිටනවා කියලා කියනවා. අනාත්ම ලක්ෂණේ හොඳට ප්‍රකට වෙනවා නම් ඒ කියන්නේ මමෙක් කෙනෙක් පුජ්‍යලේ පුජ්‍යල ස්වභාවයක් නෙමෙයි එතන තියෙන්නේ හුදු හේතුඵල ධමයක් මත පදනම් වෙලා මේවා හේතුඵල හරහාම සිද්ධ වෙන බව තේරුම් ගිහිල්ලා පුජ්‍යල භාවය වෙනුවට ධර්මතා රසක් මෙතන සිද්ධ වෙන බව තේරුම් ගිහිල්ලා අන්න හොඳට අනාත්ම සංඥාව හිතේ පහළ වෙන්න ගන්නවා. එතකොට අර කෙනෙක් විදිහට නිරූපණය වෙන ගතිය, මමෙක් වෙන ගතිය, අන්නේ අස්මිමානය සමූල මේ මුලින්ම පුටා දැමීමක්, ෂේ වෙලා යාමක් මේ හරහා සිද්ධ වෙන බව බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී කියනවා. ඉතින් මේක ක්‍රමානුකූලව ගැඹුරට ගැඹුරට ගැඹුරට දිගට ගියා නම් ඒක අර Nirodhanupassanaවේ තවත් මට්ටමක් තමයි උත්කෘෂ්ඨම මට්ටමක් තමයි නැවත නොයෙන්නම කෙලෙස් නැති වෙලා යාම. එතන මට්ටමකදී තමයි අපිට තේරුම් ගන්න තියෙන්නේ මාර්ගඵල ප්‍රතිවේදයක් සම්බන්ධයෙන් අපි ආත්ම දෘෂ්ටියක් අරගෙන සක්කාය දිට්ඨියක් හදාගෙන මේ ශරීරයම මේ ස්කන්ධයන් මම මම කියාගෙන මේ සමූහයම මම කියලා අරගෙන ඉන්න සබහායක් තමයි තියෙන්නේ. දැන් මේ දේවල් භාවනා කරද්දී අන්න ඝන සංඥාව කඩලා යනවා. මේ සම්තති ඝන කැඩලා යනවා. ඉතින් ඔක්කොම අර ඝන විනිබ්බෝගයක් සිද්ධ වෙනවා. මෙතන මේ රසක් තියෙන්නේ. ඝනයක් නෙමෙයි ඒකකයක් නෙමෙයි තියෙන්නේ. කියලා අන්න ප්‍රඥාව එක එක මට්ටම් වලින් වර්ධනය වෙනවා. මේ හැම දෙයක්ම ඊළඟට ඇතිවීම නැතිවීම ස්වභාවයක් වශයෙන් ගන්න වැටහෙනවා. එහෙමත් යන මට්ටමකදී සංයෝජන තුනක් නැවත නොයෙන්නම ප්‍රහාණය වුණා නම් ඒ සංයෝජන තුන සම්පූර්ණ වශයෙන්ම නිරුද්ධ වෙලා ගියා නම් ඒකට සාමාන්‍ය වචනයක් පාවිච්චි කරනවා අච්ඡන්ත නිරෝධ කියලා නැවත නොයෙන්නම ඒක නිරුද්ධ වුණා. ඒතකොට නිරෝධානුපස්සනාවේ එක පැත්තකින් පැති දෙකක් තමයි එතන පෙන්눔 කරන්න වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඇති වෙලා නැති වෙලා යන පැත්තේදී නැතිවීම ස්වභාවය, නිරුද්ධ වෙලා යාම ස්වභාවය එක පැත්තක්. ඒකේ උත්කෘෂ්ඨ මට්ටම නැවත නොයෙන්නම නැති වී යාම තමයි මේ අච්ඡන්ත නිරෝධය කියලා පෙන්වන්නේ අවසාන නැති වෙලා යාම. ඉතින් මේ ඉතින් කරුණු සුතමේ ඥානයක් වශයෙන් ඉතින් අපි දැනගෙන හිටියට වැරද්දක් නැහැ. ඉතින් අපිට හරි අමාරුයි කියන්න නැවත නොයෙන්නමද මේගොල්ලෝ ගියේ. හුඟක් වෙලාට අපි සමහරවට අපිව අදි탁සේරු කරනවා ඒගොල්ලෝ නැවත නොයෙන්නම ගිහිල්ලා කියලා. ඉතින් ඒක ටිකක් එක අතකින් භයානකයි. මොකද ඔය යන කට්ටිය ආයි එන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපි පොඩ්ඩක් ওই වගේ මට්ටම්වලදී සෑහෙන්න අපිව අව탁සේරු කළා තමයි මේ වගේ ප්‍රදේශවලදී හැසිරෙන්න තියෙන්නේ. මොකද මේ කෙලස් ගැන කිසිසේත්ම විශ්වාස කරන්න බෑ. මොකද අපිට හරිම අමාරුයි takseeruක් කරන්න අපි තුල ආශ්‍රවයන් ඒ ඒ මට්ටම් වලින් ෂේ වෙලා තියෙනවා කියලා අපිට අපි ගැන තක්සේරුවක් කරන්න හරිම අමාරුයි. ඒ නිසායි ඔය බුදුරජාන් වහන්සේගේ කාලේ පවා ඇතම් ආර්යයන් වහන්සේලා ඉඳලා තියෙනවා Taman ආර්ය බව නොදැන. ඒ වගේමයි ආර්ය නොවෙච්ච අයත් අදටත් එදත් ඉන්න ඇති. Taman ආර්යයන් කියලා හිතාගෙන. ඒ නිසා හරිම දුෂ්කර ප්‍රදේශයක් තමයි මේ ප්‍රදේශය. අපිට කාටවත් ඒ නිසා සහතිකයක් දෙන්න බෑ. ඒ නිසා අපිට ඒ වගේ දේවල් තේරුම් ගන්න වෙන්නේ වෙනත් පැතිවලින්. ඒක බුදුරජාන් වහන්සේ මුල් කාලෙදී ඒ කියන්නේ මුල මාර්ගඵල ප්‍රතිවේදයන් ප්‍රකාශ කරන්න පවා මැලි වෙලා තියෙනවා. මොකද එහෙම ප්‍රකාශ කිරීම හරහා අපි ඒව හරහා කෙනෙක් පුජ්‍යලයක් මමෙක් ප්‍රතිරූපයක් හදාගන්න ඉඩ තියෙනවා. මොකද මම දැන් මෙන්න මෙහෙමයි කියලා හදාගත්තොත් අන්න ආයි සක්කාය දිට්ඨියක් තමයි එන්නේ. ආයෙත් කෙනෙක් පුද්ගලයෙක් මමෙක් තමයි හදන්නේ. ඒකයි අපි ප්‍රඥාවන්ත වෙන්න වෙනවා. මෙතන ප්‍රඥාව දියුණු කරන්නයි තියෙන්නේ. ප්‍රඥාව දියුණුනා නම් අනිත්‍ය ලක්ෂණය වැටහුණා නම් අන්න අනාත්ම ලක්ෂණය මත හොඳට හිත පිහිටාවේ. එතන පිහිටියා නම් කෙනෙක් පුද්ගලයෙක් මමෙක් හදනවා වෙනුවට ඒ ඉන්න කෙනා පුද්ගලයා මමයා තව දුර වෙන එකයි වෙන්න තියෙන්නේ තව ෂේ වෙන එකයි එන්න තියෙන්නේ කියලා තේරුම් යාවි. ඒ නිසා අපි මේ බුදුරජාන් වහන්සේ පෙන්වන ධර්ම මාර්ගය මේ තුලින් පවා අපි කෙනෙක් පුද්ගලයෙක් මමෙක් තහවුරු කරගන්න යනවා නම් කැපිලා පේන්න යනවා නම් එතනම ඉතින් අපිට පාර වැරදිලායි තියෙන්නේ. ඉතින් අපිට හදාගන්න පුළුවන් හැබැයි. අපිට ඉතින් ආයෙත් බිමට බැහැලා නිහතමානී වෙලා වැරදුනා බව තේරුම් අරගෙන ආයෙත් ඉතින් හදාගන්නයි තියෙන්නේ. ඒ නිසා මේ දේවල් දැනගැනීම තුළින් අපි එක පැත්තකින් අපිට මේ වෙන්න පුළුවන් නොමග යෑම් ටිකක් මගහැරලා යනවා. මොකද මේවැ තියෙන ඒ සූක්ෂම භාවය අපි තේරුම් ගන්නවා. මොකද ආශ්‍රව ස්වභාවයන් මතු වෙනකන් පේන්නේ නැහැ. ඒවා නිකන් නිදි අරගෙන ගතියේ ඉන්නේ. නිදිගත් ස්වභාවයක තමයි තියෙන්නේ. නමුත් හේතු ටික සකස් වුණා නම් හැබැයි මතු වෙන්න පුළුවන්. ඒවා තාම 100%ක් ප්‍රහාණය වෙලා නැත්තම් නැවතත් අවදි වෙලා එනවා. ඒ නිසා ඔය ඇතම් වෙලාවක ඔය මහසී ක්‍රමයේදී හැම සාමාන්‍යයෙන් යම් පමණකට භවනාව වැඩුණාට පස්සේ ඒ යෝගාවචරයෙන්ව ටිකක් වැඩට දානවලු. මොකද වැඩට දාලා අනිත්‍යයත් එක්ක ටිකක් ගැවසෙනකොට තමයි කෙලස් ටික ඇවිස්සෙන්න ගන්නෙ. හොඳට නිකන් පැත්තකට වෙලා භවනා කරගෙන හුදකලාව ඉන්නකොට හිතන්නේ අනාගාමි වෙලා කියලා. මොකද මේ රාගයක් එන්න විදිහක් නැහැ. කවුරුත් පේන්නේ නැත්තේත් නැහැ. යන්නෙත් ඉතින් පින්නපාත යනකොට එකම පාරේ. ඉතින් දකින ආච්චිලා ටික තමයි සාමාන්‍යයෙන් ඉන්නේ. <laughs> ඒතකොට රාගේ ඉන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා තනියෙන් ඉන්නකොට ඉතින් ඒ තරම් ඉතින් ද්වේෂයක් එන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා ලොකු රාගයක් ඇත්තෙත් නැහැ, ද්වේෂයක් ඇත්තෙත් නැහැ. ඉතින් අනාගාමි වෙනවා. <laughs> පස්සේ ඉතින් ඔන්න වැඩට දැම්මට පස්සේ තමයි එතකොට තමයි ඉතින් තරුණ අයවත් හම්බ වෙන්නේ. එතකොට ඔන්න තේරෙනවා තාම රාගේ තියෙනවා. තාම ද්වේෂෙත් තියෙනවා. ඊළඟට එතකොට තමයි තේරෙන්නේ. ඒ නිසා අපි බුද්ධිමත් වෙන්න ඕනේ මේ වකවානුවේදී මේ එක එක දේවල් පදවි තානාන්තර අපේ ඔළුවට දාගැනීම හරහා වරදින්න පුළුවන් හැකියාවක් තමයි හුඟක්ම තියෙන්නේ. ඒ නිසා මේ දේවල් අපි හරහාත් අපි මමෙක් පුද්ගලයෙක් කෙනෙක් හදනවා වෙනුවට බුදුරජාන් වහන්සේ පෙන්ලා තියෙන සම්පූර්ණයෙන් මෙතන අනාත්ම දහමක් පුද්ගල ස්වභාවයක් දුර වෙලා යන ගතියක්. ඒ නිසා අපි අපිව මේ හරහා හුවා දක්වන්න යනවා වෙනුවට අපි තුල ඒ බඳු කැමැත්තක් ඇති වුණා නම් ඒකත් තාම මේ අස්මිමානය තියෙනවා කියන එකට සංඥාවක්. තියෙනවා කියන එකට සාධකයක්. ඒ ඒ පහළ වෙන සිතුවිලි පවා නැවත නැවත දුරු කරමින් යන්න තියෙන මාර්ගයක් තමයි තියෙන්නේ. ඒතර මේකේ ගැඹුරක් අපිට තවත් ඉදිරියට එන කොටසදී කතා කරන්න පුළුවන්. මොකද බුදුරජාන් වහන්සේ මේ ආනාපාන සති සූත්‍රයේදී කරුණු පැති කීපකින් පෙන්ලා දෙනවා. ආනාපාන සති භික්ඛවේ භාවිතා බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණෙන්ති. ඒ කොටස තමයි අපි දැන් මේ තාක් සාකච්ඡා කළේ. කොහොමද මේ ආනාපාන සතිය හරහා කායනුපසනාව දියුණු වෙන්නේ? කොහොමද මේ ආනාපාන සතිය හරහා වේදනානුපසනාව දියුණු වෙන්නේ? කොහොමද මේ ආනාපාන සතිය හරහා චිත්තානුපසනාව දියුණු වෙන්නේ? කොහොමද මේ ආනාපාන සතිය හරහා ධම්මානුපසනාව දියුණු වෙන්නේ? ඇත්තටම අර කලින් මම කිව්වා මේ ධම්මානුපසනාව කොටස ඉතිරි කොටස් වලටත් ඕනනම් කෙනෙකුට යොදන්න පුළුවන්. මොකද මේ අනිත්‍ය දකින්න එක හිතේම විතරක් නෙමෙයි අපේ මේ ධාතු ස්වභාවයන් තුල උනත් දකින්න පුළුවන්. වේදනා ස්වභාවයන් තුල දකින්න පුළුවන්. ආස්වාස ප්‍රස්වාසයේ තුල උනත් සම්මුති මට්ටමින් දැකලා ඊට පස්සේ ධාතු ලක්ෂණ තුලින් දකින්න පුළුවන්. උදාහරණයක් වශයෙන් අපි හිතමු කෙනෙක් දැන් ආනාපාන සතිය වඩමින් ඉන්නවා. දැන් ටිකක් හොඳට හිත ගැනත් ටිකක් තේරලක් තියෙනවා. යාට දැන් හිතෙනවා මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුලින්ම අනිත්‍ය සංඥාව තේරුම් ගන්න. හොඳට අනිත්‍ය ස්වභාවයත් වටහා ගන්න. ඉතින් යාට තේරෙනවා දැන් මේ වෙලාවේ ආස්වාසයක් සිද්ධ වෙනවා. මේ වෙලාවේ ප්‍රසවාසයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ ඔන්න ඒ දෙක අතර හොඳ හිඩසකුත් තියෙනවා. ඉතින් නොතිබී හට ගන්නවා, හට අරගෙන නිරුද්ධ වෙලා යනවා කියන ස්වභාවය Tamanට තේරෙනවා. ඒකෙත් ආශ්වාසයක ප්‍රශ්වාසයක කියන සංඥාවත් අයින් කළා. ඒ දීපු නමුත් අයින් කළා. ආශ්වාසයක තියෙන ඒ චලන ස්වභාවය නැත්නම් ආස්වාසයක තියෙන ඇතිල්ලන ස්වභාවය ස්පර්ශ වෙන ස්වභාවය කියන්නේ මූල ස්වභාවයත් හොඳට හිතින් අරගෙන යන්න පුළුවන් නම් අන්න එතනින් උනත් කෙනෙකුට මේ අනිත්‍ය ලක්ෂණය මතු කරගන්න පුළුවන්. අනිත්‍ය සංඥාවක් පහළ කරගන්න පුළුවන්. ඒතර එතන අනිත්‍ය ලක්ෂණය පහළ වෙන තම පහළ වෙනකොට අන්න තව විරාගයක් පහළ වෙනවා. අන්න අපි ආස්වාස ප්‍රසවාස ක්‍රියාවලියට වෙන්න ඉඩ හරිනවා. අපි අතපොවන්න යන්නේ නැහැ. එතනත් අන්න විරාගානුපස්සනාවක් යන්න ඉඩ තියෙනවා. යන්න කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒකෙත් ඔන්න නිරෝධානුපස්සනාවකුත් කරන්න පුළුවන්. ඒකේ ආස්වාසයේ ඒ ඇතිල්ලීමේ ඇතිවීම නැතිවීම බලද්දී ඒක නැති වෙන පක්ෂයේ වැඩියෙන් බලබලා ඉන්නවා. නිරෝධානුපස්සනාවක් කරගන්නත් හැකියාව තියෙනවා. ඒ වගේමයි පටිනිස්සග්ගානුපස්සනාවක්. අතහැරලා දමන ස්වභාවයක්, වෙන්න ඉඩ හරින ස්වභාවයක්. එතනින් ගන්නත් පුළුවන්. ඒ වගේමයි වේදනාවටත්. ඒ වගේමයි හිතටත්. ඉතින් මේ විදිහට මේ ධම්මානුපස්සනා කොටස් හතර අපිට මුල් කොටසටත් පාවිච්චි කරන්න පුළුවන් දෙවෙනි කොටසටත් පාවිච්චි කරන්න පුළුවන් බහුලවම ඉතින් තුන්වෙනි කොටසට තමයි ඇත්තටම තේරුම් ගන්න තියෙන්නේ. මොකද හිතට තමයි මේක කදිමට ගැලපිලා ඉන්නේ. මොකද හිතේ තමයි කෙලෙස් ස්වභාවයන් පහළ වෙන්නේ. ඒ කෙලෙස් ස්වභාවයන් වල තමයි ලස්සනට අර නිරෝධානුපස්සනාවේ විවිධ මට්ටම් ඊළඟට පටිනිසග්ගානුපස්සනාවේ විවිධ පැති හොඳට පේන්න ගන්නේ. අතර මේ චිත්තානුපස්සනා මට්ටමක. නැත්නම් හිතට දැම්මහම තමයි මේක හොඳට පේන්නේ. හොඳට තේරෙන්නේ. ඒතර අපි දැන් මේ බුදුරජාන් වහන්සේ විස්තර කරේ කොහොමද මේ ආනාපාන සතිය හරහා සතර සතිපට්ඨාන ධර්මයන් දිනු කරන්නේ කියන කාරණාව. එතකොට මේකෙම තව වර්ධනය කිරීමක් තමයි මේවා හරහා කොහොමද බොජ්ජංග ධර්මයන් දිනු වෙන්නේ? කොහොමද විඥා විමුක්ති කියන මට්ටම දිනු වෙන්නේ? එතකොට අපි ඉස්සරහට කතා කරමු මේ මට්ටම් ඒ ස්වභාවයන්. එතකොට තවත් අපිට මේකේ තව ගැඹුරක් ස්පර්ශ කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් අද තුල අද දිනේ පැවතු මේ ධර්ම දේශනාව තුලිනුත් අපේ මේ භාවනා මාර්ගය තවදුරටත් පැහැදිලි වෙලා සුපිරිසුදු වෙලා සැකසංකා දුරු කරගෙන තවදුරටත් මේ භවනා මාර්ගයේ ඉස්සරහට යාම පිණිස අප සියලු දෙනාටම මඟ පෙන්වීමක් ධර්මදේශනාවෙන් ඉෂ්ට වේවා සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාවත් අවසන් කරනවා සියලු දෙනාටම තෙරුවන් සරණයි